අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි ඉල්ලා හිටමු ලිඛිත පත්‍ර සභාගත කිරීමෙන් අපේ සැසිවාරය ආරම්භ කළ දෙන විදිහට ශ්‍රේණියේ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනය සඳහා කමඨහන් වාර්තා සහ ප්‍රශ්න වහන්සේ වෙත ඉදිරිපත් කිරීම සඳහා ප්‍රශ්න 18ක ප්‍රමාණයක් අප වෙත ලැබී තිබෙනවා. එම කමඨහන් වර්තා සහ ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා අපට අවසර දෙන්න. හොඳයි. සුපත්ය. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. පරයන්ක භාවනාව. ආනාපාන සතියට හිඳගත් සැනින් කම්පන චලන ධාරා රැසක් මුළු කයෙම මතුවේ. ඔබ වහන්සේ පෙරදා එය සඳහන් කළේ ධර්ම තෙරපි නමිනි. මෙය දවසේ ඕනෑම වෙලාවක කයට සිත යොදූ විට අත්විඳින දෙයකි. එම කම්පන වලින් හිත ටික වේලාවකින් එක් චංචල ධාරාවක් පමණක් තෝරා ගනී. එය කුඩා වී කුඩා ලක්ෂයක් බවට පත්ව එය ගැඹුරකට කඩින් කඩ යන බව පෙනේ. මේ අවසානයේ යලි සිතවිලි පැමිණෙන අවස්ථා ඇත. නැවත මුල් தත්ත්වය අත්විඳී අත්විඳ නැවත සිතවිලි පැමිණේ. උපදේශ පදමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේ වගේ එකක් මට බඳකයි ඒ බුදුමි පණ්ඩිත් ස්වාමීන් වහන්සේ මතක් කරා අර ටීවී එකේ තිත් විතරක් වැටෙන වෙලාවක් ඒ දවස්වල තිබුණේ බ්ලැක් ඇන්ඩ් වයිට් විතරයි තිත් විතරක් වැටෙන වෙලාවක බලාගෙන හිටියොත් ඒකේ අපූර්ව සංසිද්ධි දෙකක් තියෙනවා මේකට අදාළ නැහැ ඒ ලක්ෂ ගානක් තිත් තිබුණාට කවදාවත් දෙකක් ගැටෙන්නේ නැහැ ඒ කියන්නේ හැම වෙලාවෙම 32ක් අතර ස්පේස් එකක් තියෙනවා. එකක් ගිය තැන තව එකක් එනවා. කවදාකවත් කාලය යනෝ ගැටෙන්නේ නැහැ. ඒක දිහා බලනකොට පේනවා හරි පුදුමයි. මේ අපි දෙන්නේ හිටියොත් ගැටෙනවා. අතන 30 ලක්ෂ ගණනක් තියෙනවා. කවදාකවත් ගැටෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමතැනම ස්පේස් එකක් තියෙනවා. දෙක අතර මැද ඉඩක් තියෙනවා. ඉතින් ඒක දිහා බලනකොට බලනකොට එපා වෙනවා. තිත්මනේ. ඒක තමයි භාවනා කරනකොටත් වෙන්නේ. අපි ටෙලිවිෂන් එකේ ඩ්‍රාමා එකක් කරනවා බලන්න පුළුවන්. ඒකේ සුඛාන්ත දුක්ඛාන්ත තියෙන තිත්තනෝට එපා වෙනවා. බුදුජානන්සේ කරන්නේ ටෙලිවිෂන් එකම තිත්තරෙන් සකස් කරලා කියන ඕන ඕකට පුළුවන් නම් ප්‍රේම කරපන් කියලා. සංසාරේ කොල්ල කොල්ල ඇතුව ඩ්‍රාම එක වෙන්න උඩ තිත් තමයි තියෙන්නේ. ඒක පේන්නේ අපිට. ඒකට තිත් වලින් ගෑනු පිරිමි හැදිලා. පොඩ්ඩක් ලයින් එක වැරදුනොත් තිත් ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා පුළුවන් නම් එක තිතක් ફોකස් කරන්න කියලා. එතන පේනවා ફોකස් කරන්න බෑ. අරමුණක් ගන්න තරම් වෙලාවක් හිතක් හිටින්නේ නැහැ. එතකොට අනාරම්මන වෙනවා. එතකොට පේනවා අපි යමක් අරමුණු කරලා තියෙනවා නම් ඒකත් එක්ක නිත්‍ය සංඥාවෙන් වැරදි අදහසෙන් ඉඳලා තියෙනවා. මේ ලෝකේ තියෙන මොනම දෙයක්වත් අරමුණු කරන තරම් වෙලාවක් ඉන්නේ නැහැ. එනවා පෙරලෙනවා යනවා. එනවා පෙරලෙනවා යනවා. ඉතින් ඈත ඉඳලා බලනකොට සමූහයක් වශයෙන් බලනකොට ඒකේ concept විදියට, රූප විදියට, ශබ්ද විදියට, ගන්ධ විදියට අරමුණු කරා නම් පමා වෙලා ඉවරයි. යමක් අරමුණු කරන්න පුළුවන් නම් පමාවට ලකුණ. අරමුණු කරන්න බැරි තරම් වේගෙන් මේක වෙනස් වෙන බව දැනගන්න එක අප්‍රමාද වෙනවා. ඉතින් අප්‍රමාදයට ගියාම මේ ලෝකේ මොනම දෙයක් ගන්න දෙයක් නැහැ. ඔක්කොගෙම තියෙන නිකන් ඩොට් සැටනක විතරයි. ඉතින් ඒක සමස්තය දිහා බලන්න පුළුවන් එක ඩොට් එකක් දිහා බලන්න පුළුවන්. ඒ සමස්තය බැලීම රිලිජියස් ආගමික ආගමනුරූප කරන එක ඩොට් එකක් බලන විද්‍යානුකූලයි. ඉතින් බුදුරජාණන් මේ දෙකම අපට කියනවා. හිතපු ගමන් සමස්තය බලන ඉතපො ඩොට් එකක් බලන්න. එක් කියනවා අපි මේ කරනවට නෙවෙයි අපි ඔක්කොම ඉතලා ෆොටෝ එකක් ගත්තයි කියලා කියමු. මෙහි කරන්නේ නැහැ. අරගත්තට පස්සේ දැන් හැම කෙලකම ගෙදර ගිහිල්ලා ෆොටෝ එක ගහ ගන්නවනේ. නමුත් මේ ගෙදර ඉන්න මිනිස්සු අඳුරන්නේ ෆොටෝ ඉන්න එක එක මිනිහයිනේ. අපේ නෑයා ඉන්නක විතරයි. ඉතින් අපි බලනකොට ඕන සමූහ ෆොටෝ එක බලන්න පුළුවන් නෑයා දිහා බලන්න පුළුවන්. group photo එක තියෙන්නේ ගෙදර කට්ටියන් හොයද මේ කොහෙද යන පිස්සු කට්ටියක් ඉන්නව කවුද කියලා නෑ නෑ පිස්සු නෙමෙයි අපේ මාමා ඔය ඉන්නේ අපේ නැන්දම මේ ඉන්නේ කියලා එයාට පෙන්නනවා නැත්තම් ඒ බිත්ති අපි ෆොටෝ ගහන්න දෙන්නේ නෑනේ ඒ ගහනකොට ඕන්න එයා දිහා බලන්න පුළුවන් නැත්නම් සමස්තය දිහා බලන්න පුළුවන් ඉතින් භාවනා කරනකොටත් ඒ වගේ සමස්තය සහ ඒකකයක් පික්සල් එකක් නැත්නම් ඩොට් එකට යන වෙලාවක් එනවා ඉතින් ඒ දෙකට යන්න ඒ දෙකෙන් එකටවත් මනාප කරන්න යන්න එපා තෝරන්න යන්න එපා විශේෂයෙන් ඔතෙන්ද ගියාට පස්සේ ඉතින් ඒ දෙකට යන්න යනවයි කියලා කියන්නේ හේතුඵල ධර්මයේ වරික සමස්තය පේනවා වරික ඩොට් එකක් පේනවා වරිකේ මැද හිතවිලි වේදනා සද්දක් දාලා පේනවා ඉතින් ඔය දිහා හොඳට බලන්න ඉන්න ඒකට කාගේවත් ලුණු මිරිස් දෙමිල්ලක් උම්මලකට දෙමිල්ලක් ඕනේ ඔහි යනවා එතකොට මම නැහැ හැබැයි බැලින්ම තියෙනවා මම ඉන්නේ විපස්සකෙක් විදියට අන්න ඒ දර්ශනය කරන තාක්කල් කිසිම අකුසලයක් නැහැ ඒ වගේම පරණ අකුසල් ගෙවෙනකොට ඒකත් ගෙවිලා යන්නේ ඇඟට නොදැනී අකුසල් වලට නපුර නැති වෙලා යනවා. ඒ නිසා ඕක පරියන්කේදී අල්ලගත්තට නිත්‍ය හැම ඉරියව්වේම ගන්න පුළුවන් නම් තියෙන බන්ධන ඔක්කොම හැන්ති ගෑවිලා ගිහිල්ලා තියෙන නිසා අර කොණෙන් ගත්තත් එකයි මේ කොණෙන් ගත්තත් එකයි ගංගානංගගේ වැලියට වැලි තලාවක තියෙන වැලිය වැලේට ගන්න ගියාම කොයි වැලියටෙත් එකනේ අපිට ලා තියෙන මණිකක් තිබ්බොත් ඒක විශාලයි විශේෂයි. නමුත් ඔක්කොම වැලියට අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජින මේ සංසාරේ නිවන් දැකපු පිරිස ගංගානම් ගඟේ වැලියට වලට වැඩි වැඩි හැබැයි එක්කෙනෙක්වත් කැපිපෙන්නේ නැහැ කොයි ඇලියට ගත්තත් එකයි ඉතින් අපි මේ ජීවිතේ තියෙන අරයර් කැමැති මෙයාට කැමැති ඔක්කොම එන්නේ මේව තෝරන්න ගියාම ඔක්කොම සමස්තේ බලලා දැක්කේ නෑ වගේ එහෙම නැත්නම් ටෙලිවිෂන් එකේ ඩොට් සැටෙනා වගේ ඒක දිහා බලන ඉන්න පුළුවන් නම් ඒකට කියතක අපි ජීවිතේ කිසිම දෙයක් කෙලසන්නෙත් නැහැ. කිසිම දෙයකින් කෙලසෙන්නෙත් නැහැ. පොඩි ඩිස්ටන්ස් එකක් ගන්නවා. දිහා බලන ඉන්නවා බැලීම නිසා දන්නවා නිින්ද කියලා නැහැ කියලා. ඉතිමත නැහැ, මැරිලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. හැබැයි බලන දේ නම් නොදකින් නොපතන් නොදොමකි. එතකොට අනිච්ච දුක්ඛ අනත්තා. යනිච්ච දුක අනත්ත කියලා මෙනෙහි කරන එක නෙමෙයි, තීරීස් නෙවෙයි. මේකට වෙන්න නිසා මේක හැම ඉරියව්වෙදීම තිත්තං චරන් නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමා. නිත හිටගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට ඇවිදිනකොට නිදාගෙන නිින්ද ගිහිල්ලා නැති තාක්කල් මේකම අදිෂ්ඨාන කරන තුරු ජීවිතේ බ්‍රහ්මයි. කිසි කෙනෙක් එකයි සම්බන්ධයක් නැහැ. කවුරු එක්ක සම්බන්ධ වුණත් බ්‍රහ්ම ජීවිතයක් තියෙන එක තමයි බ්‍රහ්මචර්ය කියලා කියන්නේ. තපස කියලා කියන්නේ පැවිද්ද කියලා කියන්නේ. ඒ නිසා සෙනගත් එක්ක හිටියට සෙනගෙන් වෙන් වෙලා ඉන්න පුළුවන් ওই දර්ශනෙත් එක්ක ඉන්නවනම්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මූලික කමඨහන ආනාපාන සතිය. ඊයේ ඉදිරිපත් කළ කමඨහන් වார்த்தාව කෙටියෙන් මෙසේයි. සිත පිටගොස් නැවත පැමිණෙන විට තිගැස්මන්ත ඇති වෙන බවද ඒ අවස්ථාවේ මගේ බෙල්ල මමට බර වී ඇතිසයක් දැනෙනා බවද නමුත් එහෙන්න ආපහු කියන්නේ ඒ විටදී ඔය ඉඳගෙන ඉන්නේ මහා අන්ධකාර තැනක. මෙතෙන් ආවනම් එළියයි. කරුවලක ඉන්නේ. කරුවලම දැන ඉන්නේ. පේනවද? අයන යා එන යා. අවසරයි සමිනහන්ස. ඊයේ ඉදිරිපත් කළ කමඨහන් වார்த்தාව කෙටියෙන් මෙසේයි. සිත පිටගොස් නැවත පැමිණෙන විට තිගැස්මක් ඇතිවන බවද ඒ අවස්ථාවේ මගේ බෙල්ල වමට බර වී ඇතිසයක් දැනෙනා බවද නමුත් සිත සංසිඳී ගිය හුස්ම රැල්ලේම තිබෙනා බවද ආදී වශයෙන් ඉදිරිපත් කළ වාර්තාව අනුව එය සංඥාමය අවස්ථාවක් බවද ඉදිරියට කරගෙන යාම සඳහා සුතමය ඥානයේ අවශ්‍යතාවයද ඔබ වහන්සේ මහත් කරුණාවෙන් පහදා දුන්සේක. එසේ දැනුවත් වීම සඳහා සුදුසු පොතපත හා CD තැටි ඇත්තේදයි දැන ගැනීමට කැමැත්තෙමි. පින්වත් සාමීන් වහන්ස කිසිවක් නොදන්නා මා කෙරෙහි අනුකම්පාවෙන් දැනුවත් කරන මෙන් යටහත්ව ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. මේක ඇත්තට මේකට ලෑස්තිලා යන ගතියක් තියෙනවා නම් මේ මම දෙන මම නිදා දෙන දර්ශනය තමයි ත්‍රිපිටකයෙන් ගත් එක නෙමෙයි මම ගත් එකක්. අපි ඔන්චිලාක පද්දන වෙලාවක කවුරු හරි තල්ලු කරන තාක්කල් අපි දන්නවනේ මේක එහාට මැඩ පැද්දෙනවා. අපි තල්ලු කරන්න එපයි කියලා මේක සංසුන් වේගෙන යනකොට ඇස් දෙක වහගන්න. එතකොට මේක නතර වුණත් හිතේ තැපේන්නේ පැද්දෙනවා. මේ අතර කැරකෙනවද දන්නෙත් නැහැ, මේ අතර කැරෙනවද දන්නෙත් නැහැ, පැද්දෙනවද දන්නෙත් නැහැ. මොකද අර කැරකිලා කැරකිලා ගිහිල්ලා නතර වුණාට ඇස් දෙක වහගෙන ඉන්නකොට ඔන්චිල්ලාවේ පැද්දෙනවද දන්නෙත් නැහැ, දන්නෙත් නැහැ. ඒතර සංඥාවක්ද මේ පැද්දෙනවයි කියලා දැනෙන එක. ඇත්තටම පැද්දෙනවද කියලා බලන්න ඇස් දෙක අරියලා බැලුවොත් කවදාවත් ඇස් දෙක අරපු බල්ලන් දෙයට මේ සිද්ධ වෙන්නේ. ඒ වගේ භාවනාවත් පැද්දිලා පැද්දිලා කියලා නතර වුණාට පස්සේ තාමත් අර Javeට බෙල්ල පාත් වෙලා කට කෙල වුණලා උගුර කහනවා ගොඩාක් දේවල් එනවා. ඒ ඕනම් කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ. බෙල්ල ඇදාරින්න තති කැඩෙන්නේ නැහැ. ඇද වෙලත් මේ ඇද කියලා කියන්නේ. ඒක කොහොම සංඥා බාට පතර ඒ වාට ලෑස්තිලා යන්න මේ concept එකක්ද reality එකක්ද එහෙම නැත්නම් මේක සංකල්පයක්ද ඒ යථාර්ථයද හොයන්න බෑ. ඒකට හොඳම උත්තරේ තමයි යථාර්ථක ඉඳලා මෙතෙන් ආපු පාරාමතක කරන්න බෑ. සතිය අඛණ්ඩව තියාගන්න. ඊටුර ගිහිල්ලා බලන්න අන්තිමට ගිහිල්ලා නතර වෙනවා. හිතලුවක දන්නෙත් නෑ, මනෝ විකාරයද දන්නෙත් නෑ, ඇත්තද දන්නෙත් නෑ. ඒක කියලා යන්න පුළුවන් ඉස්සරහට. භාවනා කරනකොට තව ටිකක් එහාට ගියාට පස්සේ මම ඉන්නවා දන්නෙත් නෑ. නැතුව ඒකට හොඳම දේ තමයි ඒකේ එතෙන්ට ගියාට පස්සේ මේ මම සහ මම නෙවෙයි කියලා සීමාව නැහැ එතෙන්දී. ඇත්තගරගෙන ඉන්නකොට අපි දන්න මේ හැම සීමා කරගෙන උද්දම් පාද තල අදෝකේස මත්තකා තචපරියන්තම් පූරං කියලා මේක අජ්ජත් බහිද්දා. ওই සංඥාවට කී ගමන් ඒක නැහැ. මමද මේ අතද පයද මුකුත් නැහැ ඔක්කොම තියෙනෙව්ව ඇද වෙලා පේන්නේ කුද වෙලා පේන්නේ. ඒ කියන්නේ සීමා මරියදාවල් නැහැ. ඉතින් ඒක හරි බයලවනවා. ලෑස්තිලා කී කරාට හරි සන්තෝෂයක් ඇති වෙනවා. මේ මම කියලා ඇල්ලුවාට එහෙම එකක් නැහැ මේකේ. ඒක නිකන් මේ වලාකුලක් වගේ එකක්. නියම හැඩයක්. මොකක්වත් නැහැ. නිතර වෙනස් වෙන නිකන් තලපයක් වගේ, රිත්තක් වගේ, පදාසයක් මිසක් අර තියෙන sharp boundaries නැහැ. එහෙම නැත්නම් හොඳ දියතායන් චිත්‍රයකට ස්ප්‍රේ එකක් කරන වතුර විද්දට පස්සේ ඔක්කොම නිකන් බොඳ වෙලා හැඳි ගෑවිලා යන්නේ නිකන් වමනයක් වගේ. ආන්නේ මේකක් වෙනවා. හැබැයි ඒක අත්දකින්න පුළුවන්. ඉතින් ඒක පොත්පත් කියවන්න අවශ්‍යතාවයක් නැහැ. පොත් නැතුව නෙමෙයි. හොඳට බලාගෙන ඉන්න ගොරෝසු තැන ඉඳලා ආස්වාස් ප්‍රසවාසී ගොරෝසු සියුම් අතිසියුම් වේගන එනකොට අර ඒකට තියෙන සින්දුව තමයි වැටකොටු බැමි නැති සීමාවල් නැති අපේම අපේම අපේ ලොවක් මේ වැටකොට බැමි වලින් අපේ සම්මෝර්ණ මේ අවුලක් හදාගෙන මේ අපි මේ ಜಾතිවාදයක් හදාන අරමුද අරබුද හදාන තියෙන මේ දේශී මාර්ගවල අතෙන් ඔක්කොම බොඳ වෙලා යනවා. ඒකට ලෑස්තිලා යනවනම් එයා අව ගෙදරින් එන්නේ ගිහිල්ලා එන්නම් කියලා නෙවෙයි. යන්යන් කියලා තමයි. ඉතින් ගෙවල් වල මිනිස්සු එහෙම කියන්න කැමති නෑ. එහෙම කියපුවා සූහුණියමක් කියලා කියනවා මේ මේ තාපයක් කියලා කියනවා යන්න කියලා යන්න එපා කියලා. මේ කෙනාට යන්න වෙන්නේ යන්යන් කියලා තමයි මොකද හැඳි ගෑවිලා යනවා නාසමාපෝ. අනික හැඳි ගෑවිලා යන්නේ නැහැ කියලා අපි තාප කරන්නේ. ඒක තමයි ඔතෙන්දි වෙන්නේ. ඒක තමයි හොඳම පොත. ලෑස්තිලා යන එක තමයි හොඳ පොත. අවසරයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මා පළමු වරට මෙහි පැමිණීමේ පරයන්ක භාවනාව ආශ්වාස ප්‍රශ්වාස දෙක ගැන ඊතා විමසිල්ලෙන් සිටිමි. ආශ්වාස කරන විට සුලන් රැල්ල නාසිකාග්‍රයේ ඉහළ වදින තැන දෙස ඊතා විමසිලිමත් වීමි. එසේ සිටින විට මට මගේ ඇටසැකිල්ල භාවනා කරන ආකාරයෙන් පෙනුනි. මා පාරයන්කේ නැගිටින තෙක්ම එය පෙනුනි. මා උඩමළුවේදී පරයන්ක භාවනාව අවසානයේ එහි ඇටසැක් ඇටසැකිල්ල දෙස බලා ඒ ගැන මෙනෙහි කිරීම පුරුද්දක් ලෙස කළෙමි. ඔබ වහන්සේගේ උපදෙස් පතමි. සක්මන් භාවනාව මා සක්මන් භාවනාව ආරම්භ කර ටික වේලාවක් යද්දී මගේ පාදවල දන හිසෙන් පහළ කොටසට පුදුමාකාර සුවයක් දැනේ. මා සක්මන් කරනවාදයි කියාවත් නොදැනේ. සක්මන අවසන් වනතුරු එය සිදුවේ. කාරුණිකව ඒ ගැන දැන ගැනීමට කැමැත්තෙමි. අපට මඟ පෙන්වීමට ඔබ පෙන්වීම පිළිබඳව ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතන අතර මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි සාදු සාදු සාදු ඒ සක්මනේ වෙනකොට අර එක කෑල්ලක විවික්‍ය හම්බ වෙන එකට මනාපයි කියලා හිතන්නකෝ කොහොඳයි නම් දිගට කරන්න ඒතර මුළු කයෙම ඒ පහසු යනවා අමනාප නම් සක්මන් කරන ගලක් අරගෙන ගිහලා අතාරින්න කකුල උඩට ඒකට තියනවා කියලා තේරෙනවා අපිට ඕන කරලා තියෙන්නේ කකුල තියෙන බව දැනගන්න නම් ඒ කියන්නේ අපිට ඕනලා තියෙන්නේ මේ දුක් ටික නැති වෙලා ඒක කරදරයක් කරගෙන නම් කකුලට එක්ක කෙල ටිකක් ගහලා බලන්න නැත්නම් ගලක් අතහැරලා බලන්න ඒක තියෙනවා තේරු. ඕන කරලා තියෙන දුක අඩු වෙන්න නම් ওই කරන වැඩේම දිගට කරන්න යන්න ඉතින් මුළු ඇඟේම බුදුචාන සාංගනේ දරතේ සහ පරිලාහේ නැතිලා යනවා. නමුත් ඒක අපිට ප්‍රශ්නයක් වෙනවා සමහරවිට. අපිට ඕන කරලා තිබුණේ සෙට් එක ගෙනාවු සෙට් එක යනකොට තිබුණ නැත්තම් දෙතිස් කුණබේ ආපහු යන වෙලාවෙ ගෙදර යනකොට ඉතින් අත ගාලා බලනවා ඒකේ කෑලි ඇත්තටම අඩුද මො තියෙනවා නම් දුකක් තියෙනවා තියෙනවා කියන්නේ දුකක් බුදුරජාණන් කියනවා කිංචන කියලා කියන්නේ කිංචන කියන්නේ තියෙන හරියක් වේ ලෝකේ දුක නැති වෙච්චාම තේරෙන්නේ දුක නැති වෙලා කියලා නෙවෙයි අනේ මගේ වටිනා උපාංගයක් නැති වෙලා කියලා ඉතින් අපි ආයෙ ඒකට බෙහෙත් ගහලා තවලා කොහොම හරි ගන්නවා අර නොදැනිච්ච එක අරගන්න. ඉතින් භාවනා කරන කෙනා දන්නව නොදැනෙන තරමට හොඳයි. එමුණ අය කරන්නේ හොල්ලන්න පෙරලන්න යන්නේ නැතුව දිගටම ඒ භාවනා කරුවොත් ඒ නොදැනීම ඒ කියන්නේ මරණය මේ ජීවිතේදී මම දකින්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ කාය ජීවිත নিরপেক্ষ වෙන්න ඕන. කාය පිළිබඳව හෝ ජීවිතය පිළිබඳ අපේක්ෂාව බිම තියලා පටන් ගන්න. ඒක හරි අමාරුයි. මොකද දවස් 10 රිට්‍රීට් එකනේ ආපහු යන්න එපායි. ඔක අතහැරලා මේදි මේදි මොකක් හරි වුණොත් ඒ හැබැයි මොන වුණත් අපි බලනවා ඒක ප්‍රශ්නයක් නැහැ. මේ මෙතන පල්ලෙහා අපි ගන්නවා රාජ මේ අවසරයක් ගන්නවා කැලෙන් මේ ආදාහනාගාරයකට. ඒක දෙන්න බෑ කියලා කියන උන්ට අපි කොහොම හරි කරනවා. ඒ වෙ නැත්තම් ඌරපොළ තියෙනවා ගෑස් චේම්බර් එකක් දැන්. දාගුවම ධාතු ඉතුරු වෙනවා. ඉතින් හරිම බයයි මේ කෑල්ල අඩු වුණොත් හරිම බයයි. ඉතින් මම දන්නේ මෙයා ලියන්නේ අඩුවෙන් පිළිබඳ මනාපෙන් දමනාපෙන් ද අමනාප නම් ගලක් අතහැරලා බලන්න ෂුවර් කකුල තියෙන. මනාප නම් ওই භාවනා දිගට කරගෙන යන නිසා භාවනාව මෙච්චරම සාර්ථකයි. අපි කොයි එකද බාරගන්නේ කොයි එකද විසි කරන්න කියන්නේ ගත යුතු පැත්ත හල යුතු පැත්ත කැළම දන්නේ අපි දන්නේ අපි කලින් සලාහන් කරගෙන ගිය දේ. ඉතින් ඒ නිසා ඒකට යමක් ඉල්ලනවා. කිංචන කෙලස් සංස්කාර සංසාරි එතකොට අපිට පූර්ණත්වයක් එනවා. මේව නැති වෙනකොට අඩුපාඩුවක් දැනෙනවා නම් භාවනායේ දෝෂයක් නෙවෙයි මේකේ තියෙන්නේ සංකල්පවල වෙනසක් ඇති වෙලා තියෙනවා. ඒකට අපි ලෑස්තිලා යන්න කලාතුරක වෙලාවක බලන්න ඕනේ කමන්නේ නැති වෙච්ච අය මේකම වැඩි කරගෙන යනවා කියලා ගියොත් පුදුමාකාර සාන්තියක් හම්බ වෙනවා. ෆ්‍රික්ෂන් එක මේ ලෝකේ ජීවත් වෙන ගුරුත්වයට අහු වෙන්නේ නැතුව. ගුරුත්වාකර්ෂණයෙන් තොරව මේ ලෝකේ ඉන්න වගේ පාවෙන්න ගන්න. ඊ හිතන්න බෑ මේ ලෝකේ ඇත්තෙම නැහැ කිසිම තැනක් එම පාවෙන ඒ නිසා ගංගන ගාමීන්ට අජට අවකාශ ගාමීන්ට පාවෙන තැනක ඉන්න පුරුදු කරන්නේ ප්ලේන් එකේ තියෙන එක ඩයිව් එකක්. එතකොට තප්පර 30ක් මේ කැරකිලා මේව ගහනකොට එක තප්පර 30ක් වෙනවා මුළු ප්ලේන් එකේම ගුරුත්වාකර්ෂණය නැති වෙලා යනවා. එතකොට පුරුදු කරන ඕන්න මේ වගේ කිය. නැත්තම් මේ ලෝක කිසිම තැනක නෑ එහෙම ගුරුත්වාකර්ෂණ නැත්තම්. ඒ බුදුජානන්සේ මේකේ පෙන්නනවා පෙන්නන ඕන කකුල් දෙකට දැන්න. ඒ ටිකට තියෙනවා. කැමැති නම් දිගට යන්න. එහෙම නැත්නම් කකුලට ඇඟිල්ල කැඩලා බලන්න ඉදිකට ගියනලා බලන්න. එතකොට කකුල් දෙක තියෙනවා. මට මුල් කැලේ මතක නැහැ මම හිතන මේ ටික ඇති කියලා. අපෝ කියවන සමිනාස වලට ඈ අපෝ කියවනද වලට නෑ ඕන්නම් කරා කරන්නද අපි ආ අයිතිකාරයා කතා කරයි ඕන්නම් අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව මම දැන් මෙතන යන වර්තමානයේ තුල ඉබේ සිදුවන ක්‍රියා දිහා බලා සිටීමක් පමණි. තවදුරටත් වර්තමානයේ තුල සිදුවන ක්‍රියා සංසිදී යන අවස්ථාවල ප්‍රකටව මතුවන දේ හොඳින් බලා සිටීමක් පමණක් සිදුවේ. උදාහරණයක් ලෙස මතුවන කයේ වේදනාවක්. ඒ කායික වේදනාව ඇලීමක් ගැටීමක් නැතුව හොඳින් බලා සිටීමේදී ඒ තුලින් මතුවන සම්පූර්ණ ආශ්වාස ප්‍රශ්වාසයත් ඒ ස්ථානයේ වේදනාවක් දැනීමක් සිතේ සිතවිලි හටගන්නා ආකාරය ඇතිව නැතිව බිඳෙමින් යන ආකාරය හඳුනා ගත්ෙමි. මේ මතු වූ වේදනාවන් තුල මෙලෙස හට ගැනීම නැතිවීම සියුම් යන ආකාරය දුටුවෙමි. පර්යංකයෙන් නැගිට යන විටත් සිහියෙන්ම ගෙවි යන ආකාරයත් සිහියෙන් බැලීමට උත්සාහ කළෙමි. වර්තමානයේ අල්ලන්නට දෙයක් නැති බව මීට පෙර පරයන්කේදී දැනුවත් දැනුවත් විය. ඔබ වහන්සේගෙන් ඊතා යටහත් පහත් ගෞරවයෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේකේ පළවෙනි වාක්‍යෙම තියෙනවා මේ ක්‍රියා ක්‍රියා කියන වචනේ බලනවා කියලා. ක්‍රියා කියලා ලෝකයා කියන්නේ හිතාමතා කරන දේවල්ට ක්‍රියා කියන. රහතන් වහන්සේගේ ක්‍රියාහිත කියලා කියන්නේ උන්වහන්සේ නැති වෙලාවට මම නැති වෙච්ච වෙලාවට වැඩ කරන හැටි. ක්‍රියාහිත කියලා කියන්නේ ඉබේ පහළ වෙන දෙයට රහතන් වහන්සේගේ ක්‍රියාහිත කියලා කියනවා. ඒ නිසා අපි සම්පූර්ණ හරස් විදිහට මේක පාවිච්චි කරන්නේ. අපි ක්‍රියා කරනවා කියලා කිව්වොත් හිතමතා ක්‍රියා කරනවා. ධාර්ය ලෝකේ ක්‍රියා කියලා කියන්නේ සිද්ධ වෙන දේ. ඒ නිසා කියනවා manussතා ලෝකේ ඉපදී මේ ක්‍රියා කළා වැරදි මේ ක්‍රියා කළා වැරදි මේ ක්‍රියා කළා වැරදි. සිද්ධ වෙන දේ දිහා බලන වෙනකොට අයියා වෙන්න හදනවා අක්කා වෙන්න හදනවා අතන පිට වල නම් ලියනවා මෙතන ලියනවා ක්‍රියා කළා වැරදි මේ ක්‍රියා කළා ක්‍රියාව හොඳයි රහත් හිතේ තියෙන ක්‍රියාහිත. දැන් බලන්න ඉන්න මොකක්වත් වෙන්නේ නැහැ. වෙන්න තියෙන්නේ සම්පූර්ණ හේතුඵල ධර්මක සිද්ධ වෙනවා. මම මේ අත දැම්මනේ, හොට දැම්මනේ, කක්කා. පව් කියලා හිතෙනවා. දැන් නිකන් මේ ඇඟිල්ලක් ගහලා බලන්න ලස්සන ප්‍රවාහය සම්පූර්ණ අවුල් වෙලා යනවා. ඊට පස්සේ කෙලස් ප්‍රවාහයක් බාටපත් වෙනවා. ඒකට කියනවා මේ ගලන වතුර පාරකට පොල්තෙල් පාංගඩයක් එල්ලන්න කියලා පොඩ්ඩක් ගෑවෙන්න. ඒ පොල්තෙල් පාංගඩ නිතරම තෙල් මායාවක් ඇවිලා සම්පූර්ණ වතුර වාර දිගට තෙල්. කොච්චර වතුර ප්‍රදේශයක් කෙලස් කෙලසයිද කියන්න බෑ. නිකන් පොල්තෙල් පාංගඩයක් එල්ලලා තියන්න ඕනේ වතුර ගෑවි ගෑවි තියෙන. ඒ වගේ තමයි මමයා ඉන්නකොට. ඉතින් මමයා සහිත දෙයට පෘතජනයා ක්‍රියා කියනවා. රහතන් වහන්සේ මමයා නැති තැනට ක්‍රියා. ඒ දෙපළ තියෙනවා. මමයා නැතුණාට දේවල් එහෙමම යනවා. ඒක දිහා බලනකොට 100%ක්ම හේතුඵල. මම ආවනේ අයියා වෙනවා අක්කා වෙනවා කක්ක ගොඩක්. කක්ක කියලා මම මට කියවෙන එක එච්චර හොඳ වචනයක් නෙවෙයි එච්චර නරකත් නෑනේ. කක්කම තමයි. ඒ නිසා දවසේ එක විනාඩි පහක් තියන්න මොකක්ද ක්‍රියා ක්‍රියාවට වෙන්න ඇත. කද්දාකත් බෑනේ. බුදුම අමාරුයි අපිට මේ සිද්ධ වෙන දේ ඒ විදිහට යන්නදලා බලන්න. අපිට ඕන එක පොඩ්ඩක් හැඩ ආලවට්ටම් කරන්න ෆයින් ටියුන් කරන්න ඕනේ තෙල් ටිකක් දාන්න ඕනකොට උම්මලකට ටිකක් දාන්න ඕනේ ලුණු මිරිස් ටිකක් දාන්න ඕනේ මේක දෙම්පරාදු කරන්න ඕනේ ඕක තමයි වැඩේ මම මේ වය පාවිච්චි කරන වචන නිකන් කාන්තාවක්ෂයට බයින වගේ වෙන්නේ නැහැ ඒ හැටි එහෙම තමයි ඉතින් ඒ නිසා ක්‍රියා කියන වචනයෙන් හරි අදහස ගත්තා ඕක තමයි ක්‍රියා කියන්නේ ඇත්ත එක වහගන්න මොනවත් නොකරන අදිෂ්ඨාන කරන වෙන දේ බලන්න හැබැයි ඒක මදි බලාන ඉතින් ප්‍රකාශ කරන්න බැරි නම් වැඩ නැහැ. ඒක මහ පුදුමාකාර වෙනසක් වෙන. ඒක තියා බලාන හිටියට ඒක නොදකින්න පතන් කියලා බලලා නැත්තම් මේක නොසලකන දෙයක් විදිහට නොවැටිනා දෙයකට බැලුවොත් අසප්පුරුසයි ඒ බැල්ම. දැන් මේක මම දැක්ක මේක බුදුහමස උපදේශයේ මේකයි මම දැක්ක මෙන්න දැකදී. ඒක ඒ විදිහට මෙහෙලි කරන්න පුළුවන් නම් සිව්පිලිසිම් බියාපත් මේ මොකද්ද කියන්නේ මාර්ගඵලයක් ලැබුණා වගේ. එනිසා මේකම කතා කරන්න ඕන අපි. මේකම කතා කරනකොට කරනකොට අපි දවසින් දවස වචන ලියන කලාව බලන හැටි බලන්න ඕනේ මොකටද මම කරන්න ඕනේ මොකද්ද කියන එක ටික ටික ටික ටික තේරෙන්න ආරින්න කදාකත් එකවරේ කරන්න යන්න බෑ ඒක නිසා පුළුවන් තරම් කය නාවලා කවලා පොළ තියලා පట్టලව තියලා සම්බරව තියලා ඇස් දෙක වහගෙන බලාහන් ඉන්න එකයි තියෙන්නේ මේ පේන දේ හෙලි කරන්න බලන්න හෙලි කරනට අපි ඔක්කොම එකම අම්මගේ දරුවා වගේ ඔක්කොමලා ඉන්නේ එක තැන. ඒ නිසා ඔය ඒ විදිහට ක්‍රියා දිහා බලන්න එතකොට තව ඊට වැඩි හොඳ රචන ලියන්න පුළුවන්. අවසර ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෛත්‍රී බුදුගුණ වැනි භාවනා වඩද්දී ඒට පවතින සතිය කයෙන් බැහැරව බැවින් එය මිච්ඡා සතියක්ද සමතේ හරහා ලබන ධානයන් තුල යෝගියා යෝගියා සිටින කාලය තුල පවතින්නේ මිච්ඡා සතියද නිවනින් සැනසීවා මිච්ඡා සතියක් වෙනවා ඒකට ආඩම්බර වෙලා මම කියන මගේ කියනවා. තණ්හාමාන දිට්ඨිය වලට ගැළතිලා තියෙනවනම් මේ කරන මෛත්‍රී භානාව හෝ බුද්ධානුසුජෝකෙන් හරියන්නේ කොහොමකින් ගැන සැපය මම මාගේ කී වෙනවමයි. ටික කාලයක් යනකොට උපේක්ඛා සති උපේක්ඛා සති පාරිශුද්ධි චතුත්ථ ධාන සමාධි කියලා කියන උපේක්ෂාවෙන් සහ සතියෙන් පිරිසිදු වුණාට පස්සේ ඒක මිච්ඡා වෙන්නේ නැහැ. එන සමාධිය උපේක්ෂාවෙන් පන්නරේ ලබන්න ඕන. සතියෙන් පන්නරේ ලබන්න ඕනේ. ඒක තමයි සම්මා සමාධි කියලා බුදුරජාණන්සේ ආර්ය සම්මා සමාධිය ආර්යමන් සංදී විදිහට පෙන්වන්නේ. ඒ නිසා ඒ වෙලාවේදී එන බුද්ධානුස්සති මෛත්‍රී වගේ දේවල් වල තියෙන මේ ආකර්ෂණ ගතිය අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද ඒවා බාහිර වස්තු නැත්නම් සමත අරමුණු. ඒක දැනගෙන යනවනම් මිච්ඡා වෙන්නේ නැහැ. දැන් නැතුව ගිහිල්ලා ඒකම යෙදී ගත කරනවා ඉරියව ගැන බලන්නෙත් නැහැ විපස්සනාට හිතියෝ දන්නෙත් නැහැ ඒකම ඇලි ගලි ගත කරනවා අරක්කු බොන්න පුරුදුනා වගේ ඇබ්බැහියක් වෙනවා ඒක ස්ත්‍රි දූතයට ගියා වගේ අක්කු දූතයට ගියා සූදු කෙලින්න ගියා වගේ ඉතින් ඒක බුද්ධ ජානන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ආලාර කාලා මුද්දක රාමපුත්‍ර දෙන්න ගාවක් තිබුණා ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට උදව් කරන්නවත් බෑ බුදු වුණාට පස්සෙත් බැලුවේ මේ දෙන්නට උදව් කරන්න උදව් කරන්න විදියක් නැහැ ඒ දෙන්න ඊට ඉස්සෙල් මැරිලා ඒකේ ඒකේ ගිලිලා ගොඩ ගන්න බෑ. ඒ නිසා ඒ තියෙන දෙයට ඇලීම මේ ලෝකේ තියෙන කිසිම දෙයක් නරක නැහැ. ඒ දේවල් වල තියෙන ඇලීමේ තමයි නරක තියෙන්නේ. නිසා දේවල් අපි එන්න ඉස්සලත් තිබුණා දැන්ඩත් තියෙනවා පස්සෙත් තියෙනවා. කිසිම කෙලෙසක් නැහැ. ඔය මේ මේ කිව්වට කාම දර්ශන තියෙනවාට මේ කොහොම ආකෝස මේ පුරුදු කරපොන ඇති මනසකට විතරයි ව තියෙන්නේ. පුරුදු කරපු මනසට එහෙම කන්නේ නැහැ. වැඩියෙන් තියෙන පුරුදු කරපොන ඇති මනස නිසා කියනවා ඒ වෙන් පරිසං වෙන්න කියලා. කෙලස් තියෙන්නේ බාහිර නෙවෙයි. කෙලස් තියෙන්නේ Taman ගා. ඒක නිසා සමති කිසි දෝෂයක් නැහැ. ඒක නිර්ආමිෂ සුඛයක්. නමුත් ඒක මම කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මේ කරගත්තොත් ඒක ඉතින් මිච්ඡා කියලා කියන්න වෙනවා. මිච්ඡා සත්‍ය විතර නම් මිච්ඡා සමාධියකුත් වෙනවා. Thank you for your teaching Bhante. In the Satipatthana Sutta, it says to develop mindfulness internally, externally, and both internally and externally. In the Dhamma talk, you mentioned that Michasati means externally directed mindfulness. Could you clarify what is mean by developing mindfulness bahita externally compared to Michasati? Tiruvan Saranaya. Satipatthana, each and every uh, chapter end up with this kind of a galvanizing thing or oh, reinforcing. Iti ajjattanga kaya kayanupassi viharati, bahiddava kaya kayanupassi viharati, ajjattu bahiddava kaya kayanupassi viharati. So if you're going to take only the bahidda, that will look at the corpse. You can see a decaying corpse or oh, whatever maybe you can see, this is what happened to my body also. It's a contemplative and you can understand and that understanding is not free from hatred. It's always negative. But when you are observing internally, there is no chance for traces of hatred to happen. You can understand that momentary of the disappearing and appearing dots in a screen, it is not with the repulsivity. You can just see. And when you look at outside, you can look at and that may be uh, defiled by hatred. But without looking at, you can't compare, you can't get the comparative knowledge also. So therefore, whenever you see the bubble, the, the, the flux, the appearing and disappearing dots, there is a momentary death. And when you look at a corpse outside, you can see, I am also in the same nature, that is also there. So this comparison ultimately reinforces it and develop healthy kind of a, uh, development without traces of negativity, without traces of uh, hatred, and therefore it, compassion must be there. And if you look at uh, outside the flower, and you're going to develop love or kind of a aesthetic idea, it never go without an attraction. And when you look at yourself and when you find the mindfulness is full-fledged, you also feel the self-love kind of a, now I am fully, fully with the metta. But it is not always mixed up with uh, lust. So likewise, there's a kind of a traces underneath or, or perversions. Very difficult unless otherwise you compare it in and out or otherwise you otherwise you express to someone the, for the in the case of Buddha, without expression he can understand it because he has his asayam jnana. But otherwise you have to express it. Why you are expressing, within between words you can the other person can fe feel the hatred there. You can't read. You never you never trace it. You never identify it. But the other person can say. You see that uh, when you are comparing the corpse and kind of thing, if you are happy to go with the carnal rounds and see corpse kind of thing, you are a hateful character, whether you like it or not. So likewise, there are some underlying tendencies or uh, directive, directed dispositions. They are taken you take you for a ride. You don't know unless otherwise second person come and give criticism or if you are self-critical that is what you call the, the akhanda sati, pepulla sati. Mindfulness itself is critical as to see whether you have any liking and disliking in this concept, in this philosophy, in this profession. And that is very difficult to trace. So that is why we need outside helpers, just like internal, external. You must have noble friends that is why the Buddha says, "Samagana taposuko. If the meditators are very cordial and happy, meditation is easier. So they become your mirror. You become their mirror. Not necessarily the teacher. So therefore internal-external comparison is very essential philosophically as well as pragmatically. So keep open. Never compare other with the you are inferior, superior. We are all in the same mm, same boat, we are Dhamma uh, Dhammafayaras, compare it with. While comparing the up one upmanship, I am higher, I am lower, that's the way you, the motivation going, but don't give any support to that. Uh, just compare physically, internal, external, philosophically, the other meditators and myself, and socially, everywhere, comparison must be there. So the way the Buddha presented, whatever the spiritual gain you get, yes, the seniority wise you gain nothing. Oh, Pandita Hamadro Galdui used to say, even a Samanera, Arahant, has to pay respect to the Upasampada monks. He may be Upasampada monk, may be just a commoner. No problem. I just pay respect because he is senior in Sila. So externally you see only the seniority in Sila. Even if you are an Arahant, you have to pay respect. So that is the way it is uh, sharing. It is the way it is becoming very social subject. So comparison is very important, not only internal, external, but rising side and the disappearing side. Samudaya Dhammanupassiva viharati, Vaya Dhammanupassiva viharati, Samudaya Vaya Dhammanupassiva viharati. Yet another dimension. So both must be going hand in hand with uh, mindfulness. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන තුලදී මෙන්ම පරාංකය තුලදීද ඊතා කිටි වේලාවකින් මූලික කමඨහන් අරමුණ නොදැනියයි එවිට ඒ ඒ වෙලාවේදී පවතින අරමුණු අනුව සිහිය පැවැත්වේ. එනම් වේදනාව සැපනම් ඒ බව දනි. දුකක් නම් ඒ බවද දනි. කම්මැලි බව, වෙහෙස බව, උදාසීන බව, තරහ, ප්‍රිය අප්‍රිය බව සතියෙන් වටහා ගත හැකිය. ඇතැම් විට හොඳ හෝ නරක සෑම දෙයක් කෙරෙහිම ප්‍රියමනාප බව ඇතිවන අවස්ථාවේදී එය දැනගන්නා බැවින් සංස්කාරයන්ගේ සකස් වීමක් ඇති නොවන බව තේරුම් ගත හැකියි. තවත් විටක කුමන අයුරකින්වත් සතිය පවත්වා ගැනීමට නොහැකි වූ විට අසතියට ඉඩදී පසෙකට වී බලා සිටිමි. එවිට අසතිය දුරු වී ක්‍රමයෙන් යලි සතිය ස්ථාවර වේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහනය සැලසී උතුම් නිවනින්ම සැනසීවා. හොඳයි අපි යනවා ඉස්සරහට. ගෞරවනීය සාමීන් වහන්ස සක්මන සක්මන් මළුවකට ඉඩකඩ පහසුකම් නොමැතිනම් ලනුපැදුරක් යොදා ගැනීම යොදා ගැනීමේ අවාසි පහදා දෙන සීක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මට දැනගන්න ඕන ඔච්චර ඉඩ පාසු තියේදී වැලි මළුව තියේදී ඇයි සක්මනේ බැල් මේ මේ ලනුපැදුරේ සක්මන් කරන්න කියලා. උඹට දෙයක් අයින් හිතෙනවා මට. පිච්චර අමාරුවේ හොඳ වැලි මළුව හදලා තියේදී අර විත්‍ර දාන්නට කිකිලිය වගේ ගෙවල් ගේ මුල්ලට ගිහිල්ලා අදාට ලනු පැදුරේම දක්මන් කරනවා. ඒකට උත්තර දුන්නොත් අරකට බං උත්තර දෙන්නේ නැත්තම් දෙන්නෙම නැහැ. එළියපෙකන කැමතිද නැහැ එළියනු එක්කනට එහෙම චෝදනා කරන එක වැරදි. මේ එලි මහන මෙච්චර ෂෝක් එකකට දක්මන් තියේදී මොකද මේ කට්ටිය මේ මේ මේ මේ හරි ඒක හරි මට ඒක තේරෙනවා මට පොඩි දේ වුණත් පට ගන්නකොට තේරෙනවා මට ඕනේ කරන්නේ ගහන්න හරි බනින්න හරි කාට මෙච්චර මේ ෂෝක් වැලිමලුවක් තියදී මොකද මේ පිටර දාන කෙකර ගන්න කිකිලි වගේ ඇතුලේමයි කරකෙන්නේ එකනා පස්සේ එකනා යනවා පොලිමේ හරි ෂෝක් එකට තියදී මං කියන්නේ බොරුද මොකද මේ මොකද මේ ලනු පැදුරට ආකර්ෂණේ ස්වාමීන් මට ගෙදර සක්මන් මළුවක් හදාගන්න ඉඩකට නැහැ. ඒක හරි. ඒකට ඉඩම් පූජා කරන්න ඕන නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඒක මේ. ඔයගොල්ලෝ හිතන නිකන් මේ නිකන් ආණ්ඩුවෙන් දෙයි කියලා සක්මන් මළුවක්. මේ පූජා කරපළා තියෙන සීනාඩිය. මිනි වලට විතරයි ඉඩම් පූජා කරලා තියෙන්නේ. ඒක තමයි ෂුවර් හම්බ වෙනවා ඒක. අඩි අය පූජා කරලා තියෙනවා. ඒක දෙනවා. ඉන් යාට මොනවක් කරගන්න ඉඩ. ඒකයි බැටරි සිස්ටම් එක කුකුල වගේ. අර ඉතින් කොළමට බයි රින් ගන්න. ඊළඟ වෙලාව අඩි 10 10 කාමරයක් කරගෙන අර දූෂණ වෙච්ච වාතයයි අර දූෂණ වෙච්ච සද්දයක් ඇතුව ඒක විසඳන්න බෑ දැන් ඉතින් ඒ ඉපදිච්ච තැනේ දෝෂේ විසඳන්න බෑ මගේ ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චර මහන්සිලා මේ වැලිමලු හතර තියලා තියේදී කොච්චරක්වත් අර මේ ලනුපැදුරේම තමයි කරකෙන්නේ තියන්නේ අපි අරකට උත්තරේ මෙහෙම අපේ ධම්මරචන්ති ආමතුතු තමයි මේ ස්ථානේ හැදුවේ උන්වංශ කියන්නේ අපි මේ බුදු ආමරණ පූජා කරන හොඳම දේ තමයි සමම්පිච්ච. ඒ නිසා සමම්පිච්ච යන පූජාව කරන්න. සමම්පිච්ච නැත්තම් පූජා නොකර ඉන්න බෑ ගැටපිච්ච අරගෙන කරපන්. සමම්පිච්ච නැතික පූජා නොකරන්නේ ඉදවන්නේ ඊට පස්සේ නැත්තම් ගැටපිච්ච ගන්නේ පූජාව කරවා. පුළුවන් වෙලාවේ සමම්පිච්ච ගන්න එකයි තියෙන්නේ. ඉවුව නිකම් මේ සාමාන්‍ය common sense නේ. මං අහන ප්‍රශ්නේ කොමන් සෙන්ස් නේ. මෙච්චර අමාරුවේ ලොකු ලියන මත හිරෙත් ගියා. සක්මන් හදන්න ගියා. ඒකල හදලා දුන්න වැරදිලා වගේ ලනුපැදුරු ටිකක් ගෙනන් තමයි මෙන්න වැඩි ඔක්කොමලා ලනුපැදුරුම තමයි පිටර දාන්න හදන්නේ. අම්මපා ගහන්න හිතනවා මට මේ ලනුපැදුරු ටික පුච්චන්න හිතන වෙලාව. අර අච්චර ෂෝක් එකට තියනවා ගිහිල්ලා ඒක අතු ගාගෙන පිරිසුදු කරගෙන තියාගෙන ඉන්නවනම් කොච්චර ෂෝක්ද? ඉතින් අපි මේ මැද මිදුලත් මේ සක්මණ දෙන්න ගියේ. ලෝච මහත්තයා ඇවිල්ලා කිව්වා ඒකේ මේ සෙන් ගාඩන් එක හදලා දෙන්න කියලා. මම කිව්වා ඒකත් හොඳයි. මැද මිදුල එක්කෙනෙක්ව සක්මන් කරන්නේ නැහැ. ඔක සුද්ධ කරන්න සම්දාන දවස් 25 විතර සෙනග තුනක් දාලා සුද්ධ කෙරුවේ. කවුරක් පාවිච්චි කරන්නේ. ඉතින් මං කෝක තියෙන්නේ නම් මේ බොහොම අමාරුවෙන් ඔය කැලේ සුද්ධ කරන තියන්නේ නේ කවුරක්වත් කරන්නේ නැහැ. ඒ නිසා මං කෝ එහෙනම් කමන්නේ නැහැ. නෑ සෙන් ගාඩන් කියන්නේ මොකද්ද කියලා හරි බලාගන්න ඒක දෙන්නම් කියලා. ඒ නිසා පුළුවන් නම් හොඳම දේ කරන්න. බැරි නම් නිකන් එන්න එපා ඊගාව එක කරන්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අනුකම්පාවෙන් පහදා දෙන්න. මම ආනාපාන සතියට තරමක ආදුනිකයෙක් වෙමි. නමුත් හොඳටම උත්සාහ කළෙමි. ප්‍රතිඵල සමහරක් විට හිත එක්තැන් කරගත හැකි විය. දෙතුන් වරක් ආලෝක ඇති වී බොඳ වී ගොස් ඝන කළුවරකටපත් විය. සෑම තැනම නොවේ. අතරින් පතර එළිය ආවේය. සිත නිසල වෙනවා කියන්නේ මේ ඝන කළුවර සෑම තැනම වසාගත් පසුද. මා මේ තැනට ආවිට නැවත නැවත එය අත්දැකීමද කළ යුත්තේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ප්‍රාර්ථනා බෝධියකින් නිර්වාණය සාක්ෂාත් වේවා. බෑන මේ රචනයේ ලියනකොට ආනාපාන ගැන එක වචනයක්වත් නොලියා අර ආපු ආලෝකය හරි අන්ධකාරය හරි කොච්චර කතන්දර ගොතනවද කියලා. මේ ආනාපානේ අමාරුන් හරි පේන වෙලාවදී මේ ආනාපානේ ආස්වාසේ ප්‍රසවාසේ වෙන් කළ දැනගන්න පුළුවන් කීයක්ද ඒ මොකක්වත් නැහැ. ඒ කතාව ගිහලා ඩග්ගාලා දා ගන්නවා ආලෝකයට හරි අන්ධකාරයට ඊට පස්සේ ඒක පිළිබඳව කෙස් පැලෙන තර්ක. ඉතින් ඒක නිසා මම කියනවා මේ මේ මායාවේ මේ ලනුව මේ කෙලෙස් ප්‍රවාහය කඩලා මූල කර්මස්ථානයේ ඒකන රචනෙ ලියන්න. අඩු ගානේ රචනෙ 70ක් මූල කර්මස්ථානයේ බුදුන්පත් වෙච්ච ඉතින් බලන්න ඒක ලියලා ඉවර වෙලා ඕන ඊරාට කෑවේ පතෝල දෙකට ලුණු තිබුණාද ඒකට බඩේ කැක්කම ඕන එකක් ලියන්න. මේක කිසිම දෙයක් නිකන් givisagena වගේ ආනාපාන ගැන කිසිම සටහනක් කියන්නේ. ඒක පාට ට්‍රක් එක දාගන්නවා අහක දාන එකට ඊට පස්සේ ඒක ගැන හරියට වරී කරනවා මේ ආලෝකය වැඩි කර ගන්න ඕනද අන්ධකාරය වැඩි කර ගන්න ඕනද මොනවද මං කරන්න ඕනේ මේක මේ දෝෂයක් නෙවෙයි මේ හැටි මේක තමයි කෙලස් කියන්නේ නිසා කරුණාකරලා එක ආනාපානයක් විස්තර කරන්න මලක් ගන්න තරම් මලක් කිබින තරම් එක හුස්මක් විස්තර කරන්න එදාට භාවනා දියුණුනා මොකක්කත්ම කතාවක් නෑ ඒ වෙනකොට අපි අනිත් ට්‍රැක් වලට වට ගන්න හැටි පොඩ්ඩක් බලන්න මේ කෙලස් වල තියෙන ෂටගති මායාවී ගති එහෙම නැත්නම් වංචනික ස්වභාවය. ඉඩ දෙන්න මේපා. කිසිම අනුකම්පාවක් නැහැ. හොම්බකට රිවට් වෙන්න ගහන්න. කෙලස් එක්ක අනුකම්පා කරන්න යන්න එපා. කෙලස් එක්ක අනුකම්පා කරන්න ගත්තොත් ඒගොල්ලෝ පස්සෙන් ඇවිල්ලා බීයෙන් අයින. ඒකට ඉඩ තියන්න එපා. දගෙනකොටම කියන්නේ මේ කොහෙද මේ අපරාධේ පෑනයි කොළේ නාස්තියක්. ආයෙසර කියවන්න ලියුම දැන්. ඔක්කොම ලාගෙන ඉන්න ඕනේ. මොකද මේ අපිට වෙලා තියෙන්නේ කියලා. මම ආනාපාන සතියේ තරමක් ආධුනිකයෙක් වෙමි. නමුත් හොඳටම උත්සාහ කළෙමි. ප්‍රතිඵල සමහරක් විට හිත එකතෙන් වීගෙන එකතෙන් කරගත හැකි විය. දෙතුන් වරක් ආලෝකයේ ඇති වී බොඳ වී ගොස් ඝන කලවරකටපත් විය. සෑම තැනම නොවේ. අතරින් පතර එළිය ආවේය. සිත නිසලවනවා කියන්නේ මේ ඝන කලවර හැම තැනම වසාගත් පසුද. මා මේ තැනට ආවිට නැවත එය අත්දැකීමද කළ යුත්තේ. කියපු දෙකෙන් ඇති මම තව එකක් කියන්න මතක හිටින්. හැබැයි ගසාද බැඳලා ගෑණියක් ගෙදලා ඉඳගෙන ඒ ගෑණි ළඟ ඉඳගෙන අල්ලපු ගෙදර ගෑණි හරිම ලස්සනයි අයියෝ. ඒකී මේ සුදු පාට ඇඳත් ලස්සනයි, කළු පාට ඇඳත් ලස්සනයි. අඬන කොටත් හොඳයි කෝ ගෑනට මොනවා හිතේද? ඇත්තටම ලස්සන වෙන්න පුළුවන් ඒක වෙනම කතාවක්. මේ කසාද බැඳපු ගෑණිත් එක්ක ඇඳේ ඉන්න ගමන් කුලියට ගත්ත ගෙදර අල්ලපගෙ තියෙන ගෑණි ගැන මෙච්චර කතා කරන කසාදෙට මොකද වෙන්නේ? බැඳපු ගෑණිට මොකද වෙන්නේ? ඒ මූල කර්මත්තානේදී මේ අල්ලපු ගෙදර ගෑණි ගැන කතාව. මේක කියනකොට හොඳට තේරෙන බව මම දන්නේ ඒක හොඳ නෑ නිදර්ශනේ. අතික මේ පුරුෂයෙක්ගේ පැත්තෙන් කරලා ප්‍රොත ප්‍රධාන නිදර්ශනයක් දෙන්නේ. ඕක තමයි අපේ ජීවිතවල වෙන්නේ. ඕක තමයි අපේ දික්කසාද වෙන්න හේතුව. එක්ක කියපන් ඒක බඳින්න ඉස්සෙල්ලා දවසේ ඉවරනේ. ඉගෑනි කියයි නම්බු කියලා ඌ බැඳගනී කියයි. ඉවරයි. මේක නෑ බැඳලා ගෙදෙට්ට ගෙනලා මගුල් කාලා මගුල් ඇඳේ ඉඳගෙන අල්ලපු ගෙදර ගෑණි ගැන කතා කරනවා. ඉතින් ඔදීගේ කන්න පුළුවන් නේ. එක වාක්‍යයක් ලියන්න මේ මූල කර්මස්ථානේ ආනපාන ඒ කියන්නේ මේ හුස්ම ගන්න එක මේ මේක වැටෙන්නේ නැහැ මොනවා හරි එකක් මොකක්වත්ම නැහැ. මේ 10 වෙනි දවස් අපි යන්නේ රිට්‍රීට් එකේ. ඉතින් කොච්චර බලන්න අපේ කොමියුනිකේෂන් මිස් කොමියුනිකේෂන් කොච්චරද කියලා. ඒත් කවදාකවත් පශ්චාත්තාප වෙනවා. මම මාස 18ක් කාලා තිනවා ඕක. මාස 18ක්. හැමදම මට බයින්. එමෙන්න කවදාකවත් පශ්චාත්තාප වුණේ මම දැනගා ගුටි කෑවත් මෙයා තමයි ගුරුවරයා. කතා කරන්නේ මට බනින්න නෙවෙයිනේ. එතකොට වියට්නාම් මහාමුදුර කෙනෙක් ඇවිල්ලා මගේ කාමරයට එල හොරෙන්. මම කිව්වා පේවින්ද වේ කියන පොත පෙන්නලා ඔයා හරියට මහන්සි වෙනවා. මම දන්නවා මන් දොස්සහයි වෙලා නැහැ කියලා කරුණා කරලා මේ මූල කර්මස්ථාන ගැන කියන්නේ. මන් දන්නේ මොකද කියන්න ඕනේ. ඊට පස්සේ කියන්නේ මේ මම ආනාපාන ගැන කියන්නේ මම මේ ආස්වාස කරනකොට ආස්වාස කෙනෙක් මෙනෙහි කරාද නැද්ද වැටුනේ මොනවද? ප්‍රසවාස කරන කෙනෙකුට ප්‍රසවාස කියලා මාතෘකාව හඳුලා දීලා මෙනෙහි කරාද නැද්ද? වැටුනේ මොකද්ද? ආස්වාස රැඩි වෙනද වැටුනේ මොකද්ද? මේ විදිහට කීයක් හුස්ම රැලි බලන්න පුළුවන්ද කියලා ඕක විතරක් ලියන්න බලන්න. මේ ඉතුරුලා තියෙන දවස් දෙකේ බුද්ධම දියුණුවක් නේ තියෙන්නේ. අපි වැඩිම මේ ගෙදර ගෑනිත් එක්ක ඉන්න ගමන් අල්ලව ගෙදර ගෑනේ ಗುಣ වර්ණා කරනවා. මං කියන්නේ අල්ලව ගෙදර ගෑනි කැතයි කියලා හෝ නරකයි ලස්සනයි කියලා. මේ කසාදෙට හරින්නේ නැහනේ බැඳපු ගෑනින් දැද්දි. තම මූල කර්මත්තානේ කියන්නේ අපි givisගත්ත දෙයන්නේ. ඇයි මේ තරම්ම මූල කර්මත්තානට කෙනහිලිකම් කරන්නේ? මොන වැරද්දක් කරාටද? පව් අපා. නිසා අපි යනවා ඊගා ප්‍රශ්නයට. අවසරයි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ. මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම. මීට පෙරද මම වார்த்தාවන් ඉදිරිපත් කළෙමි. එහිදී ලැබුණු අවවාද පිළිපැද්දෙමි. පෙර තිබූ අවස්ථාවේ පිම්බීම හැකිලිම නොදැනී ගොස් කිසිම දෙයක් නොදැනෙන අවස්ථාවේ බොහෝ වේලාවක් සිටියෙමි. ඔබ වහන්සේගේ අවවාදයේ වූයේ නිමිත්තක් නැති අවස්ථාවක් අනිමිත්ත සමාධියක් කියලයි. ඒ අවස්ථාවේ තව දියුණු කරගන්න කියලා අවවාද ලැබුණි. ඉන්පසු දින දෙක තුනක්ම බොහෝ පරයන්කවල සිත අරමුණක් තියාගන්නත් බැරි විදිහට අවුල් සහගත අවස්ථා මතුවිය. පසුතැවීම් ඇති නොකර ධෛර්යයෙන් භාවනාවේ යෙදෙනිමි. භාවනාවට මුලින්ම පටන් භාවනාවට මුලින්ම පටන් ගත්තා වැනිය. සමහර පරයන්කවල පැයටත් වඩා ගොස්ය. එහෙත් සිතත් සමග මහා සටනක යෙදුමිනි. ඔබ වහන්සේගේ ධර්මදේශනා බොහෝ විට සිහිපත් වී පසුතැවීමට ලක් නොවන්නට සිත හදාගතිමි. අද උදෑසන පරයන්කේ යථා තත්ත්වයටපත් වුනි. මම සිතන්නේ වෙනස් වීම හොඳින් දැනෙන්නට සලස්සනවාය කියයි. ඒ ආකාරයට වෙනස් වෙමින් පවතින ආකාරය හොඳින් මෙනෙහි කරමි. සක්මන් භාවනාවද ඒ ආකාරයටම සිත එක්තෙන් කර ගැනීමට අපහසු විය. නැවත හසුරුවා ගතිමි. මේ මාගේ කමඨහන් වාර්තාවකි. හදා ගැනීමට ඇති අඩුපාඩු සහ භාවනාව ඉදිරියට ගෙන යාමට උපදේශ ඉතා ගෞරවයෙන් මෛත්‍රී පෙරටුව ඉල්ලා සිටිමි. පුරා දින 10ක් තිස්සේ අපට දුන් අමාදම් රස අතිප්‍රණීතයි. අපි එහි යොදවන්නට මාර්ගය පැහැදිලි කරන්නට ඔබ වහන්සේගත් ප්‍රයත්නය අමිලයි. මෙම උතුම් කුසලයන් ඔබ වහන්සේට මෙලව ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩිවීමටත් අවසාන වශයෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වේවා. තෙරුවන් සරණයි. මේකෙත් මේකෙත් තියෙනවාට ඉස්සල්ලා රචනයේ ලියපි කරන කරන චෝදනාවකගේ චෝදනාවක් අර විදිහට අරමුණ ගෙවුනට පස්සේ ඒක අනිමිත්ත සමාධිය කියලා කිව්වට පස්සේ ඒකට කෙලින්ම යන්න හදනවා. ඒක හරියට මේ භාවනාවේ මුල් ආනාපානේ පිම්බි මෑකිලි ඉඳලා මෙතෙන් යන පාර අව탁සේරු කරලා ගියාට පස්සේ කතාවල් පටන් ගන්නවා. භාවනාදිත් ඕක වෙනවා. එදාට කවදාකවත් හම්බ වෙන්නේ නැහැ ඕක. එනිසායි කොච්චර අද භාවනා දිනුනත් හෙටත් පටන් අර ගන්න ඕනේ පිම්බීම හැකිලීමෙන්මයි. පිම්බීම මට මෙහෙමයි වැටෙන්නේ, හැකිලීම මෙහෙමයි වැටෙන්නේ. කොහොමද ඒක සිවුම් වෙන්නේ? සිවුනාට පස්සේ එන එක ඔකේ පටන් අරගත්තොත් කවදාවත් ඒ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා හැමදාම අවශ්‍ය මට්ටමට එනකන් එහෙම නැත්නම් හැලිය රත් වෙලා එනකන් ආදුනිකෙක් වාගේ සක්මණෙත් එච්චරයි. ඒක හරි ගියොත් අද හෙට වරදිනවාමයි. මොකද හේතුව හරි ගියේක අපේක්ෂා කරා. ඒක ඉතිසල ලියුම් ලිපේකනට වෙනස් ලියුම් එකන යා මේ ආලෝකයක් අන්ධකාරයක් ගැන කතා කරනවා මෙයා අනිමිත්තක් ගැන කතා කරනවා. ඒ කොයි දේ කතා කරන්නත් ඒකට සුදුසු මට්ටමට භාවනා එනකන් ආදුනිකෙක් වෙන්න ඕන. අහිංසකෙක් වෙන්න ඕන. නිහතමානී වෙන්න ඕන. එතකොට ආවට පස්සේ ඒක යොදන එක මුලදී යදුවොත් ඒ වැඩේ හරියන්නේ නැහැ. මේක අනුභව ශික්ෂා අනුභව කිරියා අනුභව ප්‍රතිපදා. ඒක නිසා හැම වෙලාවෙම කොච්චර ගෙවල් හැදුවත් අපිට අහසිකවල් හදන්න බෑ බිමේ ඉඳලා යන්න ඕන. අර බිමේ එක තමයි අපි ගොඩාක් අමතක කරන්නේ. එහෙම නැත්නම් අර අයනු ආයනු ටික. එහෙම නැත්නම් අර අහිංසක ගතිය. එහෙම නැත්නම් ඒ තේ නියතමාන ගතිය අපිට නැතුව අයියේ කිව්වනේ මම හරියට මම දැන් ඉන්නේ අනිමිත් සමාධියේ කෙලින්ම අනිමිත් සමාධියට කොට වෙන්න හදලා. ඉතින් උඩ පයින් ගිහලා පස්ස බිම ඇවිල්ලා. ඒ අර ක්‍රමේ අමතක කරන්න බා ක්‍රමේ අමතක කරව කරන්න නැතුව ගියොත් ඕන වෙලාවක කියලා කරන්න පුළුවන් ගතිය. මේක තමයි කරන්න මම දන්නවා මම යන්නේ පිළිවෙලට. අනේ පිළිවෙලට නිග්‍රහ වෙලා තිනවා ඒක තමයි දෙවනි ලියුපෙක් කරාට කියන්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව. අද උදේ සක්මනේදී තෙත සහිත වැලි පොළවේ සෑම වැලි කැටයක්ම එකට පත්ලේ වැදීම නිරීක්ෂණය වුණි. පොළව සහ පයේ තද ගතිය වැඩිපුර තෙත ස්ථානයන් හිදී හොඳට දැනුනි. යටිපතුල දැවිල්ල ගන්න උනි. පය මාරු වීමේදී ඇතිවන වැලිවල සියුම් ශබ්දයට ශබ්දයද හොඳින් දැනුනි. සක්මන ඉබේම සිදුවන බව දැනුනි. වේගය ක්‍රමයෙන් නොදැනීම අඩුවන ගමන් නිදිමතත් සමග මුහුණේ කූඹි දඟලන ස්වභාවයක්ද ඇතිවිය. ඇතුලේ ලනුපැදුරේ විවිධ ස්ථානවල වෙනත් ස්වභාවයන් පත්‍රට හොඳාකාරවම දැනුනි. පරයන්ක භාවනාව. හිඳගත් ගමන්ම ටික වේලාවකින් සිත සතිමත් විය. කකුලේ වේදනාවන් දැනුණද ඒ මෙනෙහි කිරීමෙන් වේදනාව ක්‍රමයෙන් අඩුවී ආශ්වාස ප්‍රශ්වාසයට සිත ගෙනීමට හැකි විය. එය ක්‍රමයෙන් සියුම් වී එක මට්ටමකට ඇවිත් පැවතිනි. ECG chart එකක් වගේ. නලලේ සහ පපුවේ තද ගතියක් ඇති වුණි. නලල තද වී රැලි වැටි ඇති ස්වභාවයක්සේ දැනුනි. සිත සතිමත් වී ඇති බැවින් ප්‍රභාෂර ගතියක් ඇති වුණි. දවල් පරයන්කේදී හිරු එළිය ඇසට වැඩි අඩු වැඩි වන්නාක්සේ දැනුනි. ඊයේ රෑද ලයිට් එළියක් මදක් අඩු වී ආයෙත් වැඩි වෙන ස්වභාවයක් දැනුනි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහ මෙම භවයේම චතුරාර්ය සත්‍ය අවබෝධය ප්‍රාර්ථනා කරමි. ඒ වගේ අර බාහිර දේවල් වෙනස් වීමේම නැත්තම් ආරම්භයේ ඉඳලම සතියට ගමන් කරන්න පුළුවන් ගති තියෙනවනම් එහෙම නැත්නම් සතිය ඉස්සර වෙලා තියෙනවනම් තමයි ප්‍රශ්නයක් එන්නේ. මොන දේ සිද්ධ වුණත් ඒක බාර ගන්නවා මිසක ප්‍රශ්නයක් නැහැ. සතිය නැතුව වෙන මොනවා හම්බුණා ඉදිරියට ගියත් පස්සට ගියත් සමත වුණත් විවසනා වුණත් මොනවා කෙරුවත් හැම වෙලාවෙම සැකයක් ඇතිපහුව වෙනවා. ඒ නිසා සතියේ තියෙන ගතිය තමයි දවල් එළිය වගේ ඒක ලකින ඕන දෙයක් බාර ගන්න කැමති. ඇයි කියන ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද දන්නවනේ මේ වෙලාවේ සතිය ඉඳලා තියෙන්නේ ඕන දෙයක් වළංගු. අනිත් වගේ තියෙන විචිකිච්ඡාව අයින් කරලා පෙර දැක්මක් එන්න පටන් ගන්න. ඒකට අදිමොක්ක චෛතසිකය කියලා කියන ඕනම දෙයකට සූදානම්. ඒ තමයි ස්කවුට් වෙනවා කියලා. ගර්ල් ගයිඩ් කෙනෙක් වෙනවා. එන දෙයට සූදානම්. ඉතින් ඒකට මොනවා ආවත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැති වුණොත් මේ සතිය වෙනුවට වෙන මොකක් ඉස්සර වුණත් අර සැක කරන ගතිය සහ ඒ සද්දා වැඩිකම කියලා එකට කියන්නේ විචිකිච්ඡා වෙන්න පටන්. ඒ නිසා භාවනා ලෝකේ තියෙන ප්‍රධානම බාධකය ඒකට බේතුත් නැහැ විචිකිච්ඡාව. තනි උත්තරේ තමයි සතිය ඉස්සර කරන්න වෙන මොකක්වත් ඉස්සර කරන්න බෑ. සතිය ඉස්සර කරන්න එතකොට සැකයක් නැතුව යන්න පුළුවන්. එතකොට නිකන් මේ කවුරුත් වාහන නැති පාරක යනවා වගේ තිබුණාට තමන්ගේ ට්‍රක් එකේ යනවා මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා නිතරම බලන්න ධර්ම අපි සති ධර්මයේ ආරක්ෂා කරනවා නම් සත්‍ය ධර්මයේ අපි ආරක්ෂා කරනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. අපි සති ධර්මයේ ආරක්ෂා කරන්නේ නැතුව ওই જાතියට ගියත් ගැටුම් ඇති වෙනවා, sannivedana ප්‍රශ්න ඇති වෙනවා, අනවබෝධ ඇති වෙනවා, විශේෂයෙන්ම සැක ඇති වෙනවා. එයිසා සතියට ගියාම නිවනේ මූලික ලක්ෂණය හම්බ වෙනවා අපිට අවෙක්කප්ප සාදී නොසලෙන් සද්ධාව ඇති නිසා සතියෙම ඉස්සර කරගෙන යන්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස අවසරයි. මේ මාගේ පළමු භාවනා අත්දැකීමයි. සක්මනේදී පයේ ස්පර්ශය ඊටමත් සංවේදී ලෙස දැනෙන අතර වම් සහ දකුණු පයෙහි ස්වභාවික චලනයන් වලටද ඊට පහසුවෙන් ලොකු වෑයමකින් වෑයමකින් සිත යොමු කළ හැකිය. මෙම ස්ථානයට පැමිණෙන විට සිතේ තිබූ බරගතිය විසිරුණු ස්වභාවය තුනී ගොස් ඇති අතර සිතෙහි ඒකාග්‍රතාවයක් මෙන්ම සිත තුළ චින්තන පරාසයේ පුළුල් වූ බවක් දැනේ. තවද මෙම ස්ථානයේදී ඇති වූ සියුම් ගැටුම්කාරී තත්වයන් දෙසද ඔහේ බලා සිටීමටත් එසේ වුවද සිතේ ඇතිවන චංචල ස්වභාවය සමග චංචල ස්වභාවය මගහරවා ගැනීමට සක්මන ඉතා ප්‍රයෝජනවත් වූවා මෙන්ම එයින් සිතුවිලි තුලණය කරගෙන සිතුවිලි කුසල සමාපත්තියට ගෙනීමට හැකි වූ බව හැඟුණි. පරයන්කේදී දැනට මූල කර්මස්ථානය වන ආශ්වාස ප්‍රශ්වාසය නොදැනෙන තරමට වන අතර ඔබ වහන්සේ තුල් කලින් දින දෙසූ පරිදි ඒ නොදැනෙන සුසුම් රැල්ල දෙස බලා සිටිමි. සිතේ විසිරීම ඊට ආඩුය. සාමකාමීව වන දෙස බලා සිටී. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඔය විදිහට පෙළ ගැස්මක් එනවා පේනවනම් නැත්නම් කරගෙන යන්න පුළුවන් ගතිය එනවනම් ඒ එතෙන් දෙනකම් උදව් කරපු ක්‍රමය අමතක කරන්න එපා. ඒකම නැවත නැවත කරන්න. කරනකොට ඒකේ ලොකු මේ ප්‍රනීත භාවයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා කොතනදී තමන්න කරදරයක් නැතුව යන්න පුළුවන් වෙන්නේ ඒක උනාන ඒ ක්‍රමයටම අනුග්‍රහ කළා දිගට කරගෙන යන්න කරන අනුග්‍රහයට අපි විපස්සනා අනුග්‍රහිතය කියලා කියනවා. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. අද දින පරයන්ක භාවනා සැසිවාර දෙකෙහි භාවනා වාර්තාව ඉදිරිපත් කරමි. මාගේ මූල කර්මස්ථානය ආශ්වාස ප්‍රශ්වාසයයි භාවනාවට වාඩි වී සිත කයටගෙන මුල් ආශ්වාස ප්‍රශ්වාස 3 4න් පසු හුස්ම සංසිදී ඊතා සැහැල්ලු හිස් භාවය නිදහස් ආකාශයෙන් අද්දුටුවෙමි. මෙම தત્ත්වය වූයේ කාල මෙම தત્ත්වය මුළු කාල සීමාව තුළම පැය එකක් පමණ අත්විඳිමි. මීට පෙරද මෙම හිස් බව අත්දැක තිබුණද මෙපමණ කාලයක් එක දිගට අද්දුටු ප්‍රථම වාරයේයි සිටි. ශරීරයේ ඊතා සැහැල්ලුය. වේදනා කිසිත් නොවිය. විශාල ශබ්දයක් ඇසුනද තිගැස්මක් නොවිය. ශබ්දය වඳුරන්ට පත්තු කළ රතිඥා හඬක් යයි සිතමි. මෙම මෙම භාවනා වැඩමුළුව මගේ පහ හෝ පහ පහ හෝ හයවැනි වැඩමුළුව වේ. මෙහි අද්දුටු තවත් විශේෂ කරුණක් නම් මුළු දින 9 තුලම උදෑසන 3:30ට අවදිව රාත්‍රී 9 සිට 9:30ට නින්දට යනතුරු කිසිම නිදිමතක් කම්මැලි බවක් නොදැනිනි. ඊතා ප්‍රබෝධමත්ව දින 9 ගෙවුනි. gederදී මෙම ප්‍රබෝධය කොතරම් දුරට ඇති කළ හැකිද බැලීමට උත්සාහ වන්නට අද්දන් කර සිටිමි. මා භාවනා කාලය පැය ඉක්මවා සිටීම දැන් සුදුසුදයි යනු මගේ ප්‍රශ්නය වේ. කරුණාවෙන් මාහට උපදෙස් දෙනමින් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණ පතමි. චිරදීවනයේ හා දීර්ඝායුෂද ප්‍රාර්ථනා කරමි. ඔය ප්‍රශ්නේ අහන්නේ භාවනා කියන්නේ ඉඳගෙන ඉන්නවා කියන වැරදි මතයත් එක්ක. භාවනා කියන වචනේ අයින් කළා සතිය කියලා දාන්නේ. එතකොට සතිය පැයක්ද තියන්න තියෙන්නේ. ඊටු පැය 23 මොකද්ද කරන කක්කා. ඒකයි අහන්නේ. පැයක් මට වාන්තිත් එක භාවනා කරතයි. ඊටු පැය තුනේ මොන කක්කද ගන්න? සුපර් මාකට් එකේ ගිහලා කොයි කක්කා පැකට් එකද ගන්න කියලා. තාමත් අර රාමුවේ ඉන්නේ ඉඳගෙන ඉන්නවා කියන එක තමයි භාවනාව කියන්නේ. ඉතින් ඒ නිසා කරුණා කරලා ඒක පැත්තක දාලා භාවනා කියන වචනේ නිකන් මේ ඒකට කියන්න තියෙන්නේ මේ මේ බාලබඩුත් එක කලවංග ඩල්ටරේට් වෙලා තියෙනවා කියලා කියන්නේ. සත් ඒ භාවනා කියන වචනේ පුළුවන් තරම් අයින් කරන්න භාවිතාවය. ඒතර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කාටද කියන්නේ මම සතිය වඩනවා කියලා උඩිද? උඩ තියෙන පල්ලේ පස්සේ ගියා කියලා යන්නේ එකයි තියෙන්නේ. භාවනා කරනවා කියොත් ඔක්කොමලා එනවා කතා කරලා. ඒ නිසා ගන්න එපා ওই වචනේ. නිකන් දෙයයන් අන්ත ගැන කතා කරනවාගේ ආදරය ගැන කතා කරනවාගේ කෙලෙසිච්ච වචන. ඒක සත්‍ය කියන්නේ අනිත් එක ඒ භාවනාවට ගිහිල්ල වෙලා ආනපානදී මේ නොදැනිච්ච වෙනද නොදැනිච්ච විවේක ස්ථානයකට ගියා කියලා වාර්තා කරනකොට අපිට දෙන්නේ ඉස්ලාම් වතාවට ගියයි කියලා වෙන්න පුළුවන්. නමුත් ඒකට සූදානම් වෙලා ගියා නම් ඕන වෙලාවක ඕක තියෙනවා. අපි මෙතෙක් කල් ගියේ ආනපානෙ ලොකු වෙයි කියලා හිතාන ආනපානෙ විස්තර බලාගෙන. නමුත් ආනපානෙ ගෙවීමයි බලන්න ඕනේ කියලා සූදානම්ෙන් ගියා නම් පුදුම අවදිභාවයකොත් හිතේ කොයි වෙලාවෙත් තියෙනවා. එහෙම බැලුවොත් පේන්නේ සංසිඳින් පමණයි. ඒ නිසා බලන මිනිස්යාගේ සම්මාදිට්ඨි සම්මා සංකප්පණුව තමයි කටහිට සිද්ධ වෙන්නේ. අපිට පේන්නේ වෙනදී යනුව සම්මාදිට්ඨිය හැදෙනවා කියන්නේ. එහෙම එකක් නැහැ. ඕනම දෙයක් මේ සංසිඳන පැත්තට බැලුවොත් සංසිඳින් විතරමයි සිද්ධ වෙන්නේ. මොකද ඕනම දෙයක් නිරුද්ධ වෙන සුළු ගතියක් තියෙනවා. අපි ඒක ඇවිස්සෙන සුළු බැලියෙන් බැලුවොත් බලන හිත ඇවිසිලා නම් පේන දේ ඇවිසිලා තියෙනවා. Wherever you go, there you are. What you see, that you are. අපි හිතන්නේ නෙමෙයි පේන දේ මං කෙලසෙනවා කියන්නේ. පේන්නේ ඒ විදිහට පේන්නේ මං ඒ මානසිකත්වයේ යන නිසා තමයි. ඉතින් ඔක දිගට කරලා බලන්න හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑද. තමයි හිත පිරිසුදු නම් මොකකින්වත් කෙලසෙන්නේ නැහැ. ඉතින් අපේ හිත පිරිසුදු නැහැ නේක දැනගන්න නමුත් ඒ ලෑස්ති මනස තියෙනවා නම් ඒ අනුව තමයි කටයුතු සිද්ධ වෙන්නේ. නිසා අනිත් දවසෙත් යනකොට ඔය ඇතිවෙච්ච නිවැරදි දෘෂ්ටිය තියෙනවනේ මේ සංසිඳන එකයි කරන්න ඕන කියලා ඒ විදිහට බලන්න. එතකොට ඔయితත් වැඩි ඉක්මනට සංසිඳෙයි. ඔయితත් වැඩි වෙලාවක් ඉන්න පුළුවන් මේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මා පළමු වරට මෙවැනි භාවනා වැඩමුළුවකට සහභාගී වූ අයෙක්මි. මේන් ලබාගත් පුහුණුව ඉදිරියට පවත්වාගෙන යාමට වෑයම් දරමි. එහිදී උද්ගත වන යම් ගැටලුකාරී තත්වයන් නැත්නම් ඔබ වහන්සේගෙන් උපදෙස් ලබා ගන්නේ කෙසේද යන වග ඊතා යටහත් පහත්ව මාහට අනුකම්පා කර දැනගනු කැමැත්තෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. يعني ඉස්සරහට ප්‍රශ්න බලාපොරොත්තු වෙනවා. අපි යනකොට ගමන් මැල්ලට කොන පැන්ඩෝල් පෙද්දයක් දාගන්නවා ඉසි එකක්ම එන්න ඉඩ තිබේ කියලා. ඒතර පැන්ඩෝල් කම්පැනි කොහොමදත් කැමති. පීත ඉසේකක්ම නාවත් පැන්ඩෝල් විකිලා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නෙම ප්‍රශ්නම තමයි. ඉතින් එන්නෙමත් ප්‍රශ්නම තමයි. පව් කියලා හිතනවා මෙච්චර ලස්සන විවේක කරන මේ ඇවිල්ලා එන්න තියෙන ප්‍රශ්න ගැන කල්පනා කරලා දැනුවත් කොට්ටේ උඩ පස රත් වෙන්නේ එන්න තියෙන ප්‍රශ්න වලට. මේ තියෙන එකේ ජොලියේ ඉඳලා බලයල්ලකෝ. මේ කණ්ඩක් දෙනවා, ඉන්දක් දෙනවා, බොණ්ඩක් දෙනවා නිකන් දෙන්නේ. ඒකෙත් කියනවා සපෝසින් සස් ප්‍රශ්නයක් ආවොත් සානස් දැන් මොකද කරන්නේ? ආයිත් ඒකට උත්තරයක් නැහැ. ඒක නිසා දැන්ටත් පස්සරත් වෙලා තියෙනවා. පව් කියලා හිතෙනවා. ඒ කියලා වැඩකුත් නැහැ. ඉතින් අර මාත් කාපු තියෙන පාත් කාලා තියෙන පරිප්පුවක් ඔය. මේ හරගිය වෙලාවේ වෙන්න තියෙන ප්‍රශ්න ගැන කල්පනා කර කර අර හරගිය එකත් ජීවිතේ මල් විහිම්පල්. එනිසා මේ ප්‍රශ්නයක් ආවොත් වැඩමුළු සංවිධානයේ කතා කරන්න හදිසි මේ කියන්නේ මේ ගෙදර පොඩි ගින්නක් ආවොත් එimhe ගෙදර තියෙන ෆයර් එක්ස්ටින්ගිෂර් එක පාවිච්චි කරනවා. වහා ලොකු ගින්නක් ආවොත් වැඩමුළු සංවිධානය කතා කරන ෆයර් බ්‍රිගේඩ් එකේ කතා කරලා දෙයි. කමෙන් නැහැ නේද එහෙම කිව්වා. ඈ? ඊට මම මොකද කරන්නේ කියලා හැම වෙලාවෙම ෆයර් බ්‍රිගේඩ් එකට ගිහිල්ලා ගෙදර ගිහිල්ලා තියාගෙන කියනවා. ඒකට ෆයර් එක්ස්ටින්ගිෂර් එකක් තියාගන්න පොඩි ගින්නක් ආවොත් නිවා ගන්න. බැරි වුණොත් වැඩමුළු සංවිධානය තමයි ඊගා ප්‍රධාන වැඩිකාරු. එයා ඒකට දෙන්න ඕනේ මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියලා. එතකොට මට එයා කනෙක්ට් කරනවා. අපි ආවෝ නිකන් බොරු ප්‍රශ්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විසින් කලින් දේශිත ධර්ම දේශනයක් වන බද්දේ කරත සූත්‍රයේදී සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ අදුක්ඛම සුඛයේදී ඒතං සන්තං ඒතං පණීතං යදිදං උපේක්ඛා කියා මෙනෙහි කර අදුක්ඛම සුඛයක් බැහැර කර යුතු බව දේශිතය. මෙහිදී අදුක්කම සුඛයත් උපේක්ෂාවත් අතර ඇති වෙනස තවදුරටත් පැහැදිලි කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ කාරණා ඉතර පිසිදු තටහන් වෙලා නැහැ. ඒක නෙමෙයි කියන්නේ හොඳ කියවන්න ආයසරකේ බණ අහඬ අදුක්කම සුඛ වේදනා සහ උපේක්ඛාව පිළිබඳ කතා කරනකොට තුන්වෙනි ධ්‍යානයේදී දැනෙන දෙයි හතරවෙනි ධ්‍යානයේදී දැනෙන දෙයි පිළිබඳව තියෙන විස්තරයක් කියවන්න. ඒකෙදී පෙන්ලා දෙනවා. උපේක්ෂාවට යන්න ඉස්සෙල්ලා අදුක්කම සුඛය ඇවිල්ලා ඊට පස්සේ තමයි උපේක්ෂාවට යන්නේ. අන්න එහෙම එකේ ධර්ම પરම්පරාවක් තියෙනවා. ඒ බද්දේකරත්ත සූත්‍රයේ අදුක්කම සුඛ වේදනාවට ආපුවාම මෙනෙහි කරන්න කියන්නේ. ඒ තියෙන්නේ අදුක්කම සුඛ නැති වෙලාවේදී මේ මෙනෙහි කරලා අදුක්කම සුඛේ ගණ්ඩ කියන එක වගේ අදහසක් තියෙන නිසා ඒක ඉදිරිපත් කරලා තියෙන මතය වැරදි. ඒකේ මේ සූත්‍රේ නැවසරයක් අහනට හරියයි නිවැරදි අදහතෙන් නැත්නම් එකලසකින් යුක්තව අහන්න. එතකොට ප්‍රශ්න විසඳෙනවා. අවසරයි ගෞරවනීය සාමීන් වහන්ස තෙරුවන් සරණයි කාරුණිකව පහදා දෙන්න මේ භාවනාවට මා නවකෙක්මි මේ දින 8 තුල මට පහළ දාන දායකයන්ගේ ශබ්දය ඊටාම තදින් බලපෑවීය ප්‍රශ්නය ප්‍රශ්න කළ විට අසන්ට ලැබුණේ එය සතිය පැවැත්වීම පිණිස හිතාමතා කළ බවයි එහෙමනම් කියන්න යන්න එපා. ඊටාම දා කරපේ ගන්න නෙවෙයි අපි කරන්න තියෙන්නේ වෙච්ච දෙයට එන්න සේරද කියලා භාවනා කරන්න. ඵලපුරුදු අයට මේ ඊටා හොඳ ආයුධයක් බව ඇත්තය. දෛනික වැඩ කටයුතු ඇස්සේ සිහිය පවත්වා ගන්න පවත්වා ගන්නේ කෙසේද? නමුත් ආධුනික මාහට මේ දවස් 8 තුල මූල කර්මස්ථානයට උදේ කාලයේදී හොඳින් හිත යොමු කළ හැකි වූයේ දෙදිනක් විතර පමණි. මෙය ඔබ වහන්සේගේ දැනගැනීම සඳහා පමණි. නෑ ඒක ගණ්ඩ දෙයක් තියෙනවා. ඒ නිසා බලන්න ඒ දායකයන්ට කිසිම කෙනෙකුට හානි කරන්න ඕනකමක් නෑ. නැත්නම් ඒගොල්ලන්ගේ කතාවෙන් අනික් අයට හානි වෙනවා. අපි ගෙදර ඉන්නකොට කොච්චර කතා කරනවද? ඒකෙන් කී දාහකට හානි වෙනවද කියලා හිතලවත් තියෙනවද? නිසා අපි විවේක දන්න කියලා විවේකේ අපේක්ෂා කරනකොට පේනවා මිනිස්සු ගෙදර ඉඳදී කතා කරලා ප්‍රශ්නයක් නෑ. එන කම්මැලි ඉන්න බල්ලට එන ගැව්වට ගානක් නෑ. දැන් මේ ඇවිල්ලාට අධික විවේකයක් බලාපොරොත්තු වෙන විනෝඩ මිනිස්සු සාමාන්‍ය කතාව කරන්නේ. හිරියර කරන්න නෙවෙයි. නැත්නම් ඒක අපිට too much. ඒකට අපි එදිනෙදා කතා කරනකොට විවේකයේ කැමති දෙවි දේවතාවෝ එහෙම නැත්නම් ශ්‍රමණ බ්‍රාහ්මණ කොච්චර පෙළෙනව ඇද්ද? අවු ලවුඩ් ස්පීකර් එකක් දාලා ඔක්කොටම දෙනකොට නිකන් දෙනා වගේ දෙන්නේ. කී දෙනෙත් ඇවෙනව ඇද්ද? ශබ්ද දූෂණ කීයක් දූෂණ අපි කරනවා. ඒ නිසා අපි කවදා හෝ ශබ්ද දූෂණ කරලා තියෙනවා අපි භාවනා කරන්න ගියා අපිට ශබ්ද දූෂණ එනවා. අපි ඒ තරම්ම බුද්ධි කලාව නිස්සද්ද භාවයේ නිස් නැවතින්න වැඩ කියලා පුරුදු කළා නැහැ. මේකෙන් අදා අදහසක් ගන්න මේ මිසු කරන දේ අපිට කරදරයක් වෙලා තියෙනවා. මොකද මම නිදහස අපේක්ෂා කරන නිසා හුස් මේ නිසද්ද භාවය. මම වගකීමෙන් යුක්තව එදින්දා කටයුතු කරනට හිමීට දරක් වහන්න මට මයි ළඟ හික්මීමක් තියෙනවා. නිකන් කොප්පයක් හොදනකොට නිස්සද්දව කරන්න හික්මීමක් තියෙනවා. එහෙම නැත්නම් ඕන විදිහ තමයි අපිට මේක පේන්නේ. ඒක නිකන් නිකම්ම කාරණාවක් නෙවෙයි. නිසා එහෙම වෙච්ච නිසා අදිෂ්ඨාන කරගන්න ඊට පස්සේ මම වැඩක් කරනකොට මම සත් මේ SMS දාන්න. එතකොට නිකම් මේ භාවනා මධ්‍යස්ථාන නෙවෙයි. ගෙදර ගියාට පස්සේ තමයි තේරෙයි යකෝ දැනුත් මං සතිමත් වෙන්නේ. මේ සද්දේ අඩු කරන්න ගන්න ප්‍රයත්නය හරහා හිමීට වැඩ කිරීමකට ගන්න ප්‍රයත්නය නිසා නිකම්ම self conscious වෙනවා. එතකොට ඉදාට මේ මිනිසුන්ට ස්තුති කරා. යන්නේ මුන්දලාට පිංචිත් වෙන්න තමයි මං අඩු ගානේ අනවශ්‍ය සද්ද නොකරන්න ඉගෙන ගත්තේ කියලා. ඒ නිසා ඒ කෑ ගහන කට්ටියට සල්ලි දෙන්න වටිනවා අපි දෙන්නේ නැහැ. ඇත්තටම දෙන්නේ නැහැ. එහෙම හිතලා කරන එක නෙවෙයි. නැත්නම් ඒක වැඩ ගන්න හිතා ගන්න අපි අනුන්ට දොස් කියන්න මෙච්චර ඉක්මන් වුණාට අපි එදිනදා ජීවිතේ ගත කරනකොට කොච්චරක් අනවශ්‍ය සද්ද, අනවශ්‍ය ක්‍රියා, අනවශ්‍ය පටලැවිලි අනුන්ට ඇඟිලි ගැහිම් කරනවාද කියලා අදවත් අඩු ගන්න එක නතර කරන්න. ඒකට බලන්න අනිත් දවසේ උන්ට ඉබේම සමලෙලට අතුනමුනා වගේ යන යන තැන නිදහස ලැබෙයි, නිස්සද්ද භාවය ලැබෙයි. තෙරුවන් සරණයි ගෞරවනීය සාමීන් වහන්ස අප ජීවිතය පුරා කොතරම් සංස්කාර රැස්කොට ඇද්දයි අපට වැටහුණුයේ භාවනාවට වාඩි වී සිත නිසල කරන්නට සතිමත් වන්නට දරනා උත්සාහයේදී ගලනා සිටිවිලි දකිනා විටය මෙසේ සංස්කාර රැස් නොවීම සඳහා පසිදුරන්ට අරමුණක් ගැටෙන විට සිතක් සිතක් යනුවෙන් දකින්නට යයි වරික ස්වාමින් වහන්සේ කෙනෙකු විසින් උපදෙස් ලබා ඇත්තෙමි ගෞරවනීය ස්වාමීන් වහන්ස මෙසේ සංස්කාර රැස් නොවීම සඳහා ඇත්ත වශයෙන්ම අපට අනුගමනය කළ හැකි ක්‍රමයක් වේද පහදා දෙනමින් ගෞරවයෙන් අයදිමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව අවසන අජර අමර සුවයෙන් සැනසෙන්නට වාසනාව උදා වේවා අපිට සංස්කාර වෙන්නේ අපි ඒ සංස්කාර අනුමත කෙරුවොත් විතරයි ඒක යෝජනා වෙනවා අපි අනුමත කරලා ඕන තරම් මල්ලේ දා ගන්න පුළුවන් යෝජනා වුණාට ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා ඒක බැහැර කෙරුවා සංස්කාර වෙන්නේ ඒක නිසා හිතාමතා මොනවා කරත් සංස්කාර වෙනවා නිසා අපි කීයක් හිතාමතා නොකරන දේවල් කෙරුවා කියලා තැවෙනවාද කියලා බලන්න. ඒක නම් අමනයි, තකතිරුයි, මරි මෝඩයි. හිතාමතා කරන දෙයකින් පස්සේ පශ්චාත්තාප වෙනවා. සතිය නැත්තම් එයාට හොයන්න බෑ හිතලා කෙරුවද නැද්ද කියලා. සතිමත් එක්කන දන්න මම මේක හිතලා නෙවෙයි කෙරුවේ කාටද කරදරයක් වෙලා තියෙනවා මට ප්‍රශ්නයක් නෑ මම සමාව ගන්න වෙයි මට ගිල්ට් නෑ මට නෑ කිසිම සංස්කාරයක් මොකද මම දන්නේ මම කරලා නෑ එහෙම නැති එකන අහ කියන්නේ එක්කෝ රෙද්දාසේ දා ගන්නවා දාලා කනවා කනවා කනවා කනවා කියලා කියනවා මොකද කෝකද හිතාමතා කරන්නේ බත් කනකොට පිඩු කීයක් හිතාමතා කනවද ඇවිදින පියව කීයක් හිතාමතා කරනවද එදී අර හිතාමතා නොකරන දෙයටත් පශ්චාත්තාප වෙන්න ගත්තාම ඉතින් බොලේ ඉතින් මම මොකද කරන්නේ සංස්කාර කියලා ඔක්කොම මල්ලේ දාගන්න. ඒකට පුත්‍ර ජනසී කියලා තියෙනවා ඔය ඩිස්ක්ලේම් කරන්න. මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා. හැබැයි එතකොට සතිය පිටලා තියෙනවනේ මේ හිතාමතා කරන දේ සහ නැති දේ. ඉතින් ඒක ඇක්ටිව් වොයිස්, පැසිව් වොයිස් බලනවද, පේනවද, අහනවද, ඇහෙනවද, කරනවද, කෙරෙනවද කියන ටික වෙන් කරගන්න. එතකොට ওই සංස්කාර කුලේ කියලා කෝටි ගණන් තිබුණා. ඒක කඩු පහරෙන් කපන්න පුළුවන්. ඒ නිසා උඩ තැවෙන්න නෙමෙයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. මේවා නිකන් මේ කිරිබිම්මල් නැටි වගේ. කරන්න පුළුවන්. කරන දේ බුක් කීපින් තියාගන්න. මේක කරා මේක වුණා. වුණ දේ කදා සංස්කාර නැහැ. ඉතින් ඒකෙන් සංස්කාර කරගන්න පුළුවන් පශ්චාත්තාපය. ඒක අන්ධ පෘතජ්ජනයාගේ කාර්ය කටයුත්ත තමයි. නමුත් ඒක හැම වෙලාවෙම එහෙමම සංස්කාර වැඩිවීමක් වෙන්නේ නැහැ. ඒක දැනගැනීමෙන් අපිට ඒක මකන්න පුළුවන් ප්‍රමාණයටයි බුදුහාමුදුරුවෝ ඉන්නේ මත සංස්කාර වැඩි කරනවා කියලා පශ්චාත්තාප වෙන්න නෙමෙයි. ඒ නිසා හොඳට මේ කාරණාව සත්‍යමත් වීම හරහා පස්සේ තේරෙන්න ආරින්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනයට ලැබී තිබුණු කමඨහන් වාර්තා සහ ගැටලු එතනින් સમાප්තයි. ඔව් මම හිතන්නේ අපිට වෙලාවට වැඩි කියලා තියෙනවා. ඒ නිසා අහන්න විදියක් නැහැ වෙන ප්‍රශ්න තියෙනවද කියලා. මොකද අපිට සක්මන් කිරීමට වෙන 45ක් තියෙනවා. ඒ නිසා තියෙනවා නම් අපි හෙටත් මේ වෙලාවට හම්බෙනවානේ. තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මොකද සමහර ප්‍රශ්න අපි මල්ලෙන් ගහගෙන ගිය ප්‍රශ්න තියෙනවා. තියෙනවා නම් ඒකෙන් හිතට සන්තෝෂ මැදිනම් දොළ දුක සංසිඳලා නැත්නම් අපි හෙටත් වෙලාවක් ගමු. අපි දැන් ගන්න විනාඩි 45ක් විතර සක්මන් භාවනාව සඳහා සම්බන්ධ වෙච්ච සීල දෙනාටම සීල දෙරුවන් සරණයි.